බුද්ධ සංගායනා තියෙනවා. අප අද පස්ස නිරෝධය ගැන කතා කරන්නට අදහස් කළා. සම්පූර්ණ දේශනා මාලාව සතර සෑම සවාදා දවසම තවත් අපි මේ පවත්වාගෙන මේ වාරයේදී සලායතන නිරෝධය ගැන කතා කරා. දැන් අද සලායතන පත්‍ය පස්සෝ සලායතන පත්‍යය කියනවා සලායතන නිරෝධා පස්ස නිරෝධෝ සලායතන නිරෝධයෙන් පස්ස නිරෝධය කියනවා කියන කොටසයි විස්තර කියන අදහස් කරන්නේ. මේ දේශනාවේදී පළමුවෙන්ම පොත්වල දැක්වෙන කරුණු අප ඉදිරිපත් කරගන්න. ඊට පස්ව අපගේ අවබෝධය සම්පූර්ණව ඒ ධර්මය අප විස්තර කරනවා. අපගේ අවබෝධයට අනුව විස්තර කරන ධර්ම මේ ගැන කැමති කෙනෙකුට පිළිගන්නවත් පුළුවන්. අකමැති කෙනෙකුට සිහි නොගෙන ඉන්නත් පුළුවන්. ඇති කෙනෙකුට අත්දකලා පස්සන රෝධය නිර්වාණ ධාතු අත්දකින්නට පුළුවන්. එතකොට පොත්පත්වල දැක්කේ මේකයි. සලාතන පච්චාපස්සම් සලාතන සත්‍යයන් ඇතිවෙනවා. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන බය සලායතන. ඇහැට රූපයක් ගැටෙනාට පස්සෙ චක්කු විඥානේ ඇහි පහළ වෙන සිතක් ඇති වෙනවා. මේ ඇහැයි රූපයයි ඇහි පහළ වෙන සිතයි කියන කොටස් තුනම එකතු වුණාට පසුව එතන චක්කු සංකල්පය පහළ වෙනවා. එවැතිම කනයි ශබ්දයයි දෙකම නිසා අනේ පහළ වෙන සිත සෝත විඥානය තියෙනවා. ඒ කනයි ශබ්දයයි සෝත විඥානය කියන එක එකතු වුණාම සෝත සංකල්පය ඇති වෙනවා. අනායතන පත්‍ය පස්සෝ ආසන නිසා පස්සය තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් නාසයයි ගඳ සුවඳයි ඒ බඳ නා ඒ ගඳ සුවඳ දැනෙන විඥානය එකතු වුණාට පස්සෙ ගහන සම්පස්සේ. දිවයි රසයි ඒ රස දැනගන්නා සිතයි එකතු වුණාම ජීවා සම්පස්සේ. කයයි පොත්බ්බයයි ඒ කයට දැනෙන අරමුණු දැනගන්නා සිතයි එකතු වුණාට පස්සෙ කාය සංපස්සේ. මනසයි මනසට හත්මන අරමුණයි ඒවා දැනගන්නා සිතයි කුමාර පසු මනෝ සංපස්සේ මෙන්න මේ ආකාරයෙන් ආයතන හය තුළින් ස්පර්ශ හයක් ඇති මේ ස්පර්ශ ඇතිවීමට සිතක් පහළවන්නට ඕනේ චක්කු විඥාන ආදී ඒ සිත්. එතකොට මේ චක්කු විඥානය පහළ වීමට නම් ඒ වගේම කනේ පහළ වෙන සිත, නාසයේ පහළ වෙන සිත, ශරීරයේ පහළ වෙන සිත, දිවේ පහළ වෙන සිත කියන මේ විඥාන පහ ඇතිවීමට නම් වර්තමානයේ තිබෙනම අරමුණක් අරමුණ වන්නට ඕන. දැන් පවතින රූපයක් හැට දකින්නට පුළුවන් වන්නේ. දැන් ඇසෙන පද්‍යයක් කනින් අසන්නට පුළුවන් වන්නේ. වර්තමාන ගඟක් වර්තමාන රසයක් වර්තමාන පොත් ශබ්දයක් පමණයි ඒ ඒ ඉන්ද්‍රියන්ට අරමුණ වන්නේ. මනසට අතීත අනාගත කාල දෙකක් පමණක් නෙවෙයි වර්තමාන කාලයේ යන කාලත්‍රයට ඒ වගේම ඕනෑම වෙනත් ධර්මයක අරමුණු කරන්නට පුළුවන් වෙනවා. මෙන්න මේ ඇහැයි කන් රූපයයි සම්ප්‍රඥානයයි යන තුන සක්ක සංපස්සේ කියලා ප්‍රකාශ කරනවා. ඒ වගේම ඒ ආයතන සහ ඊට ප්‍රතිබද්ධ අරමුණු ඒ තුළින් පහළ වෙන විඥානයත් එකට වෙන කතා කරනකොට ඒ ඒ වස්තුනාමයෙන් අපි හඳුනනවා. තව පොත්වල දැක්කේ මේ සාමතරව මේ සංස්විඥාන ආදී විඥාන වල පහළ වෙන චේතනාටයි සිත් ධර්මයන් උගන්වනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව ජීවිතේන්ද්‍රය මානසිකාර කියලා හැම චිත්තකම යෙදෙන চৈতසික ධර්ම හතක් තියෙනවා සම්පතිත්ත සාධාරණ চৈতසික තුන මෙන්න මේ සම්පතිත්ත සාධාරණ চৈতසික හත පමණක් අර කලින් කියපු විඥාන පහේ පහළ වන බව පොත්පත්වල දැක්කේ ඊට අමතරව මේ ඇහැට කනට නාසයට ආදී අරමුණු අරමුණු වන්නේ කොහොමද කියන එකත් පොත්වල දැක්කේ කයට යමක් ඇවිල්ලා ගෑවෙන්නේ නැති මොන එක දැනගන්න දිවට යමක් ගෑවෙන්නට ඕන. නාසයට යමක් ගෑවෙන්නට ඕන. ඒවට කියන්නේ සම්පස්සබ්දායි කියන. ඒ කියන්නේ ඒ අරමුණ ඇවිල්ලා ගෑවෙන්නට ඕන. ඇහැට රූප ඇවිල්ලා ගෑවෙන්නට ඕනේ නැහැ සම්පස්සබ්දායි. කනට දෙලෙසින් ප්‍රකාශ කරන ශබ්ද ඇවිල්ලා ගෑවෙන්නට ඕනේ නැහැ කියලා පොත්පත්වල. නමුත් අපේ අධ්‍යක්ෂකම නම් කනට පවා ශබ්ද තරංග ඇවිල්ලා වදින්නට ඕනේ. එතකොටයි සම්වරයේ කම්පණය වීම තුළින් මේ ශබ්දය අපට දැනගන්න පුළුවන් වන්නේ. මේ ආකාරයෙන් අපේ ඉන්ද්‍රියන්ට අරමුණු වන ආකාර දෙකක් තියෙනවා සංපස්සද්ධාය කියන අසංපස්සද්ධාය කියන. මෙන්න මේ ඉන්ද්‍රියන්ට අරමුණු ගෝචර වන ඊමේදී සත්‍ය වන සත්‍ය 24 මේ සත්‍ය ඕන නම් කෙනෙකුට කියන්නට පුළුවන් මේකට අදලා මේ අපගේ ධර්ම දේශනාවට අදලා අරමුණ සත්‍යය සත්‍යය අරමුණ සත්‍යයෙන් සත්‍ය වෙනවා මේ සත්‍යයෙන් සත්‍ය වෙනවා ආදී වශයෙන් ඒවා ප්‍රායෝගික වශයෙන් නිවන් යාමට අපට කිසිම වටිනාකමක් නැති ධර්මයි මේ ආයතන නිසා පස්සේ ඇතිවන ආකාරය පොත්පත්වල දැක්වෙන විදිහට. ඇහැකන නාසය ආදී ආයතන ප්‍රධාන වන නිසා මේ ආයතන නිරුද්ධ වීම තුළින් පස්සය නැති වී යන මොලායතන නිරෝධහ පස්සෝ නිරෝධ. මේ ටික තමයි පොත්වල තියෙන්නේ. ඕක තමයි ඉතින් විස්තර කරනවා නම් විස්තර කරන්න තියෙන්නේ කවර කවර ආකාරයකින් විස්තර කළා. දැන් මේ මහාට කියන කරුණ අපේ අවබෝධයෙන් ඉදිරිපත් කරන කරුණ සම්පදායක මුකිට තනපු කරුණ පිළිගැටුලක් වෙනවා. ඒක නිසා ඒක සාවධානව අහන්න ඕන. වෙන කිසි තැනකින් කිසි පොතකින් අහන්නට කියවන්නට නොලැබෙන නිසා. ඒවා ප්‍රායෝගික වශයෙන් අත්දැක්කොත් මේ ප්‍රාණයක් ඒකෙන් මත කර ගන්නට පුළුවන් වෙනවා. ඒකම වේවා කියලා අපි අදහස් කරලා අපි ප්‍රාර්ථනා කරව මේ දේශනාව පවත්වා දැන් අපි ඒක ප්‍රකාශ කළා කලායතන නිරෝධයේදී සක්කායතන ආදී වශයෙන් අපි සම්මුති වශයෙන් කතා කරාට එවැනි ආයතන නැහැ කියලා. ඒක නිදාස ඔක්කො කළා. අදත් එවැනි ඔක්කො කිරීමක් කිරීමට තමයි කියන්නේ යන්නේ. පළමුවෙන්ම අපි දැනගන්න ඕනේ මේ පස්සේ කොටස් දෙකකින්. ඒ කියන්නේ වේදනාවක් ඇති වෙන ස්පර්ශයක් තියෙනවා වේදනාවක් නැති වෙන ස්පර්ශයක් තියෙනවා. මේ ස්පර්ශය කියන කේ අදහස මේ අපේ ඇඟ අපිට යමක් ගෑවුණා නැත්නම් අපේ අතින් යමක් කැළියෝ වගේ ස්පර්ශයක් නෙවෙයි. මෙතන විශේෂයෙන්ම ගණන් ගන්නේ හිතේ පහළවන පස්ස චෛතසික ධර්මයක් චේතනා ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චක්කුන්ත පටිච්ච රූපේච උප්පජ්ජිත චක්ඛුඥානං තුනෝ සබ්බති සබ්බ සම්පත්තෝ සෝතංච පටිච්ච සබ්දේත උප්පජ්ජති සෝත විඥානං තින්නං සංගති සෝත සම්පත්තෝ භානන්ත පටිච්ච ධම්මේච උප්පජ්ජති භාන විඥානං සින්නම් සංගති ධාන සම්පස්සෝ ආදී වශයෙන් ඇහැයි රූපේ ගැටීම නිසා චක්කු විඥානය පහළ වෙනවා ඒ තුනේ එකතුවට චක්කු සම්පස්සේ තියෙනවා මේ ආදී වශයෙන් මේ පඤ්ඤා වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුළින් අපි පරමාර්ථ ධර්මයන් මත කරගන්නට ඕන සම්මුතිය ඉක්මවා පරමාර්ථ ධර්මයන් දකින්නට ඕන බුදුරජාණන් වහන්සේ කෙරේ අනුද භක්තියකින් යුතුව සියපු දේම ඒ ආකාරයෙන් පිළිගත්තොත් අපට මේ ධර්මයේ තුලින් නිවන දකින්නට බෑ. එම නිසා ඒ අන්ධ ශ්‍රද්ධාව අධික ශ්‍රද්ධාව පසුකින් සබලා සම්මුතිය සම්මුතිය වශයෙන් පරමාර්ථය පරමාර්ථ වශයෙන් අපි දකින්නට ඕන අපිට අවබෝධ කරගන්නට පුළුවන් හැකියාවක් තියෙන්නට ඕන. දැන් අප කලින් කියවා පස්සේ නිසා වේදනාවක් ඇතිවෙන්නත් පුළුවන් පස්සේ වේදනාවක් ඇති නොවන ස්පර්ශයක් ඇතිවෙන්නත් පුළුවන් කියලා. මේක පොත්වල ඇති කාරණාවක් නෙවෙයි අපගේ අවබෝධයෙන් කියන කාරණාවක්. සාමාන්‍ය උපමාවක් අපි මේ පිළිබඳව කියන්න. දැන් මෙතන ඉඳලා මේ පිළිබඳව බාහිර පාරට යනවා බස් එකට නගින්න. මේ පාඩේ තියෙන අනකොල දකිනවා මේ වටේට තියෙන ගස් දකිනවා පාඩේ තියෙන ගල් බොරු දකිනවා ඇහක් තියෙනවා රූපයක් තියෙනවා ඒ දැකීමෙන් පහළ වෙන සිතක් ඇති වෙන චක්කු විඥාන නමුත් ඒවා තුළින් මේවා හොඳේ මේවා නරකයේ කියලා සංඥාවක් ඇති නොවන නිසා කිසිම වේදනාවක් ප්‍රමුණන්නේ දැනීම මාත්‍රයෙන්ම නතර වෙනවා දිස්සේ දිස්සමත් සම්භවිස්සති දැකීම දැකීම මාත්‍රයෙන්ම නැතිලා යනවා බස් ස්ටෑන්ඩ් එකේ දැන් සිටද මෙන්නා බස් එකක් වෙනකම් කාර් යන සද්ද වෙනවා මෝටර් බයිසිකල් යන සද්ද වෙනවා බයිසිකල් යන සද්ද වෙනවා මේවා ගැන ඇසීම් මාත්‍රයෙන්ම නවතුනා කිසිම වේදනාවක් ඇති වෙන්නේ නැති ඒවා සුතේසකම සම්භාවිත සිතක්යෙන් නතර වෙන ධර්ම දැක් ඇසීම ඇසීම මාත්‍රයෙන්ම නතර වෙනවා ඒ තුලින් කිසිම වේදනාවක් පහළවන්නේ නැහැ කිසිම සංඥාවක් පහළවන්නේ නැහැ මෙන්න මේ ආකාරයෙන් මේ පස්සයක් තියෙනවා වේදනාවක් ඇති කර නොදෙන ස්පර්ශයක්. ඒක පළවෙනි කාරණාවකින් අවබෝධ කරගන්නට තව වේදනා වර්ගය පස්සයක් තියෙන ස්පර්ශයක් ඒ තුලින් වේදනාව දැක කරගන්න. දැන් මේ ශාලාවට මේ තුනට අවුරුද්දක් පමණ ඇතුළත දොරවල් තුනක් තියෙනවා ඒ දොරවල් තුනම මේ දොරවල් දැක්කාට පස්සේ මේ ආයත කිසිම සංඥාවක් නැහැ මේක හොඳක් කියලා මේක නරකක් කියලා මේක වටිනා දොරක් කියලා කිසිම හැඟීමක් නැහැ කිසිම වේදනාවක් නැහැ දැන් මේ අපි ඉන්නේ තියෙන මේ ගේට් තුනක් දැන්. දැම්මට පස්සේ ඉස්සෙල්ලාම එනකොට ආ මේක හොඳ වැඩක් මේක හොඳ වැඩක් කියලා උන්නේ කියන්නේ සතුට වේදනාවක් ඇති අර දොර දැක්කාට පස්සේ ඇතුළම පස්සේ තුලින් වේදනාවක් ගෙන දෙන්නේ නැහැ පස්ව මේ දාලා තියෙන ජීවිත දැක්කාට පස්සේ ඒක තුලින් වේදනාවක් ගෙන දෙනවා මොකද ඒක හොඳ බලයෙන් අපි නියමනය කරනවා අපේ ඉස්සර ඒ තුලින් සංඥාවක් ඇති වෙනවා එම නිසා ඇහැ කන නාසය දිව ශරීරයේ මනස යන අරමුණු අන්තරයන් අරමුණු දෙකනාට පසුව ඒකෙන් ඇතිවන ස්පර්ශය කියන වේදනාවක් ඇතිවීමට නම් ඒ ඒ අරමුණු පිළිබඳ සංඥාවල් අපේ සිත් තුළ පහළවන්නට ඕන. එහෙම රූප පිළිබඳ ඇහැට කතා කරනවා නම් රූප සංඥාවක් ඇති වෙන්නේ නැත්නම් ඒ සත්‍ය සම්පස්සේ තුළින් වේදනාවක් ගෙන දෙන්නේ නැහැ. අනක සත්‍ය සංඥාවක් ඇතිවෙන්නේ නැත්නම් ඒ පොඩෙන් ඒ සෝත සංපස්සේ තුළ වේදනාවක් ගෙන දෙන්නේ නැහැ. මේ දෙක මේ ආයතන තේරුම් ගන්න තෝරන ස්පර්ශය දෙආකාරයි. එක ස්පර්ශයකින් වේදනාවක් ගෙන දෙනවා, තවත් ස්පර්ශයකින් වේදනාවක් ගෙන දෙන්නේ නැහැ කියලා. මෙතන අපි විස්තර කරගෙන යන්නේ පටිච්ච සමුප්පාද ධර්මයන්. සම්නසෝත්‍රයේ දැක්කේ පටිච්ච සමුප්පාදය කියන්නේ සංස්කාර චක්‍රයේ විස්තරන ආකාරය එකසකින් අනිත් පැතින් සංස්කාර ගමන නවත්වන ආකාරය. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මේ පස්සපච්චය වේදනා වේදනාපච්චය සංහා ආදී වශයෙන්. දැන් කෙනෙකුට සාර්ථක කරන්න පුළුවන් සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළාට අපි මෙහෙම ගමන් කරන මේ විදිහේ රූප දර්ශන මේ විදිහේ සාධයන කිසිම වේදනාවක් අපට ඇතිවන්නේ කිසිම තණ්හාවක් අපට ඇතිවන්නේ කිසිම උපාදානයක් අපට ඇතිවන්නේ අපි ඔබ ගමන් කරමු එහෙමනම් මේ දේශනාව බොරු නේද කියලා කෙනෙකුට අහස කරන්නත් පුළුවන් වෙනවා මෙතන මේ සංස්කාර චක්‍රයේ දික්කස්සන ආකාරයේ දේශනාවක් සංඛාර චක්‍රේ නතර කරන ආකාරයේ දේශනාවක් ඉදිරිපත් කරන්නේ පටිච්චසමුපාද ධර්මයේ තුලින්. එම නිසා අපට ඇහැ තුළින් ස්පර්ශයක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන ස්පර්ශය තුළින් වේදනාවක් ජනිත කරගෙනවා නම් අන්න ඒ ස්පර්ශය තමයි පටිච්චසමුපාද ධර්මයේදී ගණන් ගන්න ස්පර්ශය කියන්නේ. ඒකම වේදනාව වෙන්නේ ඒන් පසුයි සංහා උපාදාන ආදී ධර්ම මතුවන්නේ. දැන් මේ පින්වත් මතකයේ අපි සලායතන කියනකොට චක්කායතන ආදී අර්ථ නිරූපණ දැක්කේ එනකම්නක් නෙවෙයි රූප සංඥාවක් පහළවන්නට ඕන. මනපමණක් තිබිට මදි සෝතායතන කිව්වට සබ්බ සංඥාවක් ඇතිවන්නට ඕන. මේවා සලායතන නිරෝධයේ විස්තර කරනකොට බුද්ධ වචන වලින් මාපි ඔක්කොම කරලා කියනවා. දැන් මේ කතාවේ පහත් වෙනන්නේ නිවැරදි භාවය කවදාවත් මේ තුලින් මේ පින්වත් අයගේ සිතට මතුවන්නට ඕන. එතකොට එකසකින් ස්පර්ශය වේදනාවක් ගෙන දෙනවා අනිත් සකින් ස්පර්ශය වේදනාවක් ගෙන දෙන්නේ නැහැ. මේක අපි දැන් තේරුම් ගත්තා. දැන් අපි කතා කරන්නේ එදා සලායතන නිරෝධයේදී ඇහැ කියලා දෙයක් නැහැ කිව්වා වගේම මේ පස්සේ කියලා දෙයක් නැහැ කියලා ඔප්පු කරන නිසා යන්නේ. බුදුජානක වහන්සේ දේශනා කරන අච්චපස්ස කාය ආවේදි සබ්බාන පාල එක්පස්සහය දැනගන්නට මොනවද මන මේ චක්ක සංපස්ස සෝත් සංපස්සාවේ ස්පස්ස අපි මේ ස්පස්ස නැහැ කියලා ඉදන් කියන්නේ ඒකයි අපි මේ සම්ප්‍රදායෙන් පිටපැනන දේශනාවක් කරනවා කියලා මුලදින කතා කළේ මේවා හොඳින් අහගන්න දැන් අපි මේක සරල උපමාවකින් පෙන්වන්න කරන්න මේ අය උපමාව ගැන දීපත් කරන්න අපි එතන කෙනෙක් මොකක් හරි මොකක් බලිනවා මොකක් හරි මෙච්චර කියලා වතුර ටිකක් වෙන දෙයක් උතුරා ගන්න. නැත්නම් මොනවා හරි යා ගන්න. මිනිහා ගල්තනක් කොන් පැත්තකින් තියනවා ටිකක් හදනවා. දැන් ටිකක් අපට තේරෙනවා. මෙතන ගල්තුන හැර ටික කියලා එකක් තියෙනවා. කතා කරන්නේ. ගල්තුන හැර එතන ටික කියලා එකක් නෙමෙයි. තියෙන්නේ ගල් තුන පමණයි. 1 2 3 කියන ගල් තුන. පළවෙනි දෙවෙනි තුනෙනි ගල් තුන. මේ ගල් තුනම දෙක කියන්නේ. ගල් තුනම එක වෙනවා නම් ඒ ගල් තුන එකක් පිට එකක් තිබුණේ කනුව වගේ ඒකක් දෙකක් වෙන්නට ඕන. ගල් තුනම එක වෙනවා නම් ගල් තුන මේ ගල් කැටයක පෙළට තිබුණා වගේ තිබුණා එහෙමත් දෙකක් වන්නට ඕන. එහෙම නෙමෙයි එතකොට දයසුන 35ට පසුව එක්කාකාරයෙන් තුන් පැත්තකින් ලිපක් කියලා දිස්ුණාට දයසුන කියන දේකුත් තුන හැර එතන ලිපක් නැහැ. නමුත් දයසුනම ලිපක් නෙවෙයි. මේක තේරෙනවද? අපි සක්කුන්ත පරිච්ඡ රූපේදී පටිච්ච චක්ඛු විඥානං කියන සංගති පස්සෝ කියන. එහෙයි රූපයයි යටි නිසා ඇති වෙන චක්ඛු විඥානයයි. එහේ රූපේ චක්ඛු විඥානය යන තුනේ එකතුව චක්ඛු සංපස්සේ කියුවට අර ධෛර්යයෙන් එකතු වුණාට පස්සේ දුක කියලා කතා කළා වගේ සම්මුති කතාවක් තමයි එතනින් දක්වන්නේ. පරමාර්ථ ධර්මයක් නෙවෙයි. මේක තේරුණා. ධෛර්යයෙන් හැර දෙපක් නෑ. ඒ වගේම රූපය හැර ඒ වගේම ඇහැ හැර ඒ වගේම චක්කු විඥානය හැර චක්කු සංපස්සේ කියලා එකක් නෑ. කන හැර සත්‍යය හැර සෝත විඥානය හැර සෝත සංපස්සේ කියලා එකක් නෑ. ගන්ධය හැර ඥානය වගේ නාසය හැර ධාන විඥානය හැර ධාන සම්පස්සේ කියලා එකකුත් නැහැ. මෙතන තියෙන්නේ සම්මුතිය කතාවක් පමණයි. ඇත්ත වශයෙන්ම පස්සය කියලා දෙයක් නැහැ. ඒක තේරුම් ගන්නට ඕන මොකද මේ පස්ස නිරෝධය දකින්නකයි අපි යන්නේ මේ පස්ස නිරෝධය අත්දකින්නට නම් මේ වැරදි අවබෝධය ඉවත් කරගෙන පරමාර්ථ ධර්මය මත කරගන්නට ඕන පස්ස නිරෝධයේ නිර්වාණය දකින්නට පුළුවන් වන්නේ ඒකයි එම නිසා මේ සත්ව සංපස්සාදී කතාව පරිලාය කතාවක් සම්මුති කතාවක් පරමාර්ථ වශයෙන් කිසියක් නැති දෙයක් අන්න ඒක ගැන තේරුම් ගන්නට ඕන. සත්ව සංපස්සත් නැහැ, සෝත් සංපස්සත් නැහැ, ගහන සංපස්සත් නැහැ. ඒක මේ උපේත ඇහැ රූපේ සත්ව විඥානයේ සත්ව සංපස්ස කියුවට ඇහැ සත්ව සංපස්සත් නැහැ. රූපේ චක්ක සම්පස්සයෙන් චක්ක විඥානයේ චක්ක සම්පස්සයෙන් ඒ තුනම එකට ගණන චක්ක සම්පස්සේ කිව්වට ඔය එකින් එකක් චක්ක සම්පස්ස නොවන නිසා එතන චක්ක සම්පස්ස කියලා දෙයක් සත්‍ය වශයෙන් නැහැ මේ සත්‍ය දැන් පැහැදිලිව අවබෝධ වන්නට ඕන ඊළඟට දැන් අපි කතා කරනවා ඇහැට රූපයක් ගැටෙනවා ඒ තුලින් චක්කු විඥානයක් ඇතිවෙනවා අන්න චක්කු සංපස්සේ ඇතිවෙනවා දැන් චක්කු සංපස්සේ නැහැ කියලායි අපි මේ දැන් කියන්න කලේ ඒකා කලාවන බෝධි ඇහැ කියලා එකක් සත්‍යයන් මෙයක් කියලා එකක් නැති බව ශූන්‍ය බවක් පෙන්වන්න කළා දැන් අපි මේ ඇහැට අරමුණු වන දේවල් වලට කියන රූප අනතරමුණු වලට පස්ස මෙන්න මේ බාහිර ආයතන නැති බව දැනගන්නයි යන්නේ. ඒ අධ්‍යාත්මිකාණ ආයතනානි වේදිකබ්බානි ච බාහිරාණ ආයතනානි වේදිකබ්බානි. මේ බාහිර ආයතන හයක් තියෙනවා මමනේ දැනගන්න. ඒ බාහිරාණ ආයතනානි වේදිකබ්බානි ඉතිකෝපණේතං උත්සං තෙන්සේතං පටිච්චෝත්සං මේ බාහිර ආයතන හය දැනගන්නයි කියලා මම ප්‍රකාශ කළා නම් ඒ ප්‍රකාශ කළේ කුමක්ද? අරමුණු කර කුමක් සඳහාද? මේකට කියන්නේ ධර්ම රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ධම්මායතන. මේ ආයතන හයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ කෑම නම් ඉතාම හොඳින් අහගන්නට ඕන. දැන් අපි දන්නවා මේ ලෝකේ හැදලා තියෙන සෑම වස්තුවම නිර්මිත වෙලා තියෙන පටවිය ආපෝතේ දෝ ආයතන 14. ඊට අමතරව මා කියවා මේ ආයත වර්ණ ගන්ධ රස ඕජා කියන තවත් කලාප හතරක් තියෙනවා මේ කලාප හතරයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරයි එකතු වුණාට පස්සේ ඒ යටට සම්පාස්තික රූප කලාපේ කියලා පොත්පත්වල දැක්කන ඔබ ළඟ තිබෙනවා කියන එක අප මේ ආයත මේක පෙර ප්‍රකාශ කරලා තියෙනවා එතකොට ඇහැට තියෙන රූප මේ අට අතුරින් වර්ණ රූපේ පමණයි පඨවි ආපෝ තේජෝ වාය වර්ණ ගන්ධ රස ඕජා. ඒක නර වර්ණ කියලා කියන්නේ ඒ වර්ණ රූපේ විතරයි ඇහැට තියෙන්නේ. වෙන කිසිවක් තියෙන්නේ. එතකොට මනස සද්දානම්මන වශයෙන් ගන්නේ අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු අතර එකට ගැටීමෙන් හෝ ආකාශ ධාතුව තුළින් වායෝ ධාතුව ගමන් කිරීමෙන් ඇතිවන උපාදාය රූපයක් පමණයි. ගන්ධ නාසයේ දැනෙන ගන්ධ සුවඳ කියන්නේ පඨවි ආපෝ තේජෝ වල වර්ණ ගන්ධ අන්නතන කියන ගන්ධ රසෝජයෙන් තන ගන්ධ රූපයයි. ජීවිත දැනෙන රස මොකක්ද? ඒ රසෙන් තියෙන පස්ස රූපයයි. හයත දැනෙන්නේ මොනවද? පොට්ටබ්බ වශයෙන්. පඨවි ධාතුවක් ආපෝ ධාතුව නැහැ, තේජෝ ධාතුවක්, වායෝ ධාතුවක් කියන රූප තුනයි. මොකද ආපෝ නැහැ කියලා කතා කළේ ආපෝ තවත් ස්පර්ශ වෙනකොට අපිට දැනෙන්නේ ඒක කියන සීතලක් හෝ උෂ්ණයක් වේදෝ ධාතුව. නැත්නම් ඒ කියන මූල ස්වභාවය. මේක නිසා අපිට ආපෝ ධාතුව කායට ස්පර්ශ කරන්නට බෑ අපිට දැනෙන්නේ තීජෝ වායෝ ධාතු නැත්නම් පඨවි ධාතු. මේවා තමයි මේ කායට ලැබෙන අරමුණ. දැන් අපි ප්‍රකාශ කරන්නේ පරමාර්ථ වශයෙන් ওই ධර්ම ටිකයි මේ අරමුණ පහේ තියෙන්නේ. අපි විස්තර කරන්න කියන්නේ රූපාරම්මන නැත, ගන්ධාරම්මන නැත, රසාරම්මන, පොට්ටබ්බාරම්මන ආදී අරමුණු නැත කියලයි අපි ඔප්පු කරන්නට දැන් හදන්නේ. අපි දැන් සරලෝපමාවක් කියනවා. අල්පනා කරන්නේ ඉතින් අත යම් කිසි මූණ බලන කණ්ණාඩියකින් තමන්ගේ මූණ බලනවා. දැන් යාට තමන්ගේ මූණ පේනවද? ඈ? පේනවා. මට උපමාවක් මතක් වෙනවා මේ පොන්චි කාලේ අපි කියපු කතාවක්. දෙකේ පන්තිය හෝ පළවෙනි පන්තියෙන්වත් කැලලක් අරගෙන බල්ලෙක් ඊගන්නකින් යනවා. යට දෙන ඊළඟ ඉඳන්ගේ බල්ලගේ ඡායාව වැටෙනවා. මේ පොලේ වෙනස් පරිලෙක් කියන ධම්මදාන වදලට පන්නේ අපි පළවෙනි පන්තියේ දීක කතාවක්. මේ ජනෙල් තියෙනවා දැනෙන වලට ඇවිල්ලා වඳුර වින්දර මේව අන්න හදන තවත් සමරේ ඇති වෙනවා. දෙවෙනි කියනවා හඳ දැසෙන ඒවට කොටනවා මේ දැනෙන වලට. මේ මොකට ඇතුලේ තවත් ඡායාවක් තියෙනවනේ. ඔවුන්ට තියෙන ඡායාව ඔවුන් හිතන්නේ අන් අයගේ කියලා. අපි අපේ සැඩබතකින් තියෙන ඡායාව අපේම කියලා හිතනවා. ඇත්ත වශයෙන්ම Tamange මොන නෙමෙයි එතන දිස්සන්නේ සැඩපතේ තියෙන පිළිගෝ අපි දකිනවා. ඉස්සෙල්ල තමන්ගේ මූණ දැක්කයි කියලා වැරදි අවබෝධයක් තිබුණා. ඒක දැන් ඉවත් කරගන්න ඕන. දැන් දකින්න මොකද්ද? තමන්ගේ රූපේ නෙවෙයි කණ්ණාඩිය තුළ දිස්න ප්‍රතිබිම්බය. දැන් මේක දැන් ප්‍රතිබිම්බය දකින්න. මේකත් හරිද කියලා බලන්න ඕන. මේ රූපාරම්භන නැහැ කියලා ඔක්කොටම අපි මේ කතා කරන්නේ හොඳ තමයි. එතකොට ඒ කණ්ණාඩිය දිහා හොඳින් බලන්නේ ඇරලා ඇස් දෙක පේන කෙනෙක් හොඳට ඒ කණ්ණාඩිය තුල දිස්සෙන ඡායාව ඇතුලේ දිස්සෙන වෙනත් ප්‍රතිබිම්බයක් වගේ. ඒ ප්‍රතිබිම්බය උනත් කණ්ණාඩිය දිස්සෙන ඡායාවෙන් දකින්නට පුළුවන්. තේරුණාද එතකොට අපි දකින්නේ අර කණ්ණාඩිය ඇතුලේ තියෙන ප්‍රතිබිම්බයක් නෙවෙයි. ඒ ප්‍රතිබිම්බයේ ඡායාව ඇතුළේ වැඩිලා තියෙනවා. ඉස්සෙල්ලා අපි වැඩි මුලාවකටපත් වෙනවා මම දකිනවා මේ මගේ රූපයයි තියෙන්නේ කියලා. ඒක අන්න ඉතලා. වැරදි නෙවෙයි. දැන් දැක්කේ තමන් ඇතුලේ තියෙන ප්‍රතිබිම්බය කියලා. ඒකත් අයින් කළා මොකද ඒ ප්‍රතිබිම්බයේ ඇහිේ වැඩි සායාවක් තියෙනවා. ඒක කණ්ණාඩියෙන් බැලුවාම හොඳට ගියාම බලන්න ඇහැ තුළ ඒක දිස්න ආකාරයක් බලන්නත් පුළුවන්. දැන් තේරෙන්නේ තේරෙන්නේ මොකද්ද ඇහැ තුළ තියෙන ප්‍රතිබිම්බයයි තමන්ට තේරෙන්නේ. මේකත් වැරදි. දැන් මේ කතාව මුලක් හොඳට තේරුම් ගන්නට පුළුවන් මේ ධ්‍යානය ගැන දිනු කරලා තියනවා නම් කටින වෙන භාවනා කරලා තියනවා නම් අපි දැන් පටවි කටින වැඩි කියලා කියන්නේ පටවි පටවි පටවි කියලා මෙනෙහි කරලා ටිකක් වෙලා යනකොට මේ පටවි කටිනේ Tamange හිතට පේනවා ඇස් දෙක අරගෙන ඉන්නවා අවධිගත දෙයක් ප්‍රතින කරගෙන යනකොට ඇස් දෙක දිහාගෙන හිටියට හොඳට පේනවා විචාර පටවි කටිනේ ඡායාව. එහෙනම් යන්න ඒ වගේ මේ ඇහි තියෙන ප්‍රතිබිම්බය දැන් අර කණ්ණාඩි තියෙනක ඇහැට පාරාත්‍රි වෙලා තියෙන. ඒ ඇහි තියෙන ප්‍රතිරූපය ඒ ඡායාව මනසේ වදින මොලේ හරි හදවතේ හරි. අන්න ඒකයි අපි දකින්නේ. අපේ රූපයක් නෙවෙයි කණ්ණාඩියේ ඇතුලේ තියෙන ප්‍රතිබිම්බයක් නෙවෙයි, ඇහි දිස්සන ප්‍රතිබිම්බයක් නෙවෙයි, මනසේ ඇදී යන ඡායාවයි අපි දකින්නේ. දැන් මම තවත් අර විදියට කිව්වොත් අපි හිතමු මේ යමක් දිහා බලලා එකපාරට අපි ඇස් දෙක පියාගන්න. නමුත් ඒක හිතට පේනයි රූපේ. අන්නේ හිතට පේන රූපේ තමයි අපේ රූපාරම්මන කියලා අපි කතා කරන්නේ. මේක හිත තුළම තියෙන නාම ධර්මයක්. නාමයේ ඇතුලේ තියෙන නාම ධර්මයක් රූපාරම්මණය කියන්නේ. මොකද දැන් ඉතින් කලබලේ නෑ නාම රූප පටලවගෙන මේ කතා කරන්නේ කියලා. රූපය දන්නේ නැහැ නාමය දන්නේ නැහැ කියලා. හ්ම් මේ නාම රූපේ මෙතන කියන කතාවක් නෙවෙයි සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් සිදුවන දේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකලා කියන කතාවක්. එම නිසා අපිට අර ඇහැට රූපයක් අරමුණු වන්නට නම් ඒ රූපේ ඡායාවක් අපේ හදවත තුළ නැත්තම් මොලේ පෙනෙන්න ඕනේ වතුරේ දිස්සන පිළිඹුවක් වගේ. ඒක සමාධිමත් එකක් තියෙන කෙනෙකුට අත්දකින්නට පුළුවන් අන්න ඇටත් ඒක සිදු වෙනවා. නමුත් අත්දකින්නට සමාධිය දිනු නැති නිසා. එතකොට රූපාරම්මණය කියන්නේ අනුකිටුවක් නෙවෙයි අපගේ සිතතලම පහළ වෙන කායික සිත ධර්මයක්, සිත්ජ රූපයක්. නාම රූප කතාවේ එතන ගැඹුරු තැනක්. මේක මේගොල්ලන්ට තේරෙන්නේ නැති නිසා අපි කියනවා වෙනස් උපමා. දැන් හිතමු කෙනෙක් හොඳට නිදාගෙන ඉන්න ඇස් දෙක අරලා තියෙනවා. නැත්නම් කෙනෙක් දින බලෙන් ඇස් දෙකේ 38 දෙක ගන්න. එයාටයි මහාටයි ඉන්නේ ඉන්න පුද්ගලයාගේ හරියි. රූපක් තියෙනවා. ඇහැට වේල ප්‍රතිබිම්බයක් වදිනවා. ඒ විදිහට රූප දකින්න සිතක් පහළ වෙන්නේ නැහැ. එතකොට ඒක රූප ආරම්භණයක් වෙනවා දෙන්නේ නැහැ. රූපාරම්මණයක් වෙන්නේ නැහැ. රූපාරම්මණයක් වෙන්න නම් මේ විඤ්ඤාණයට ඒක පිළිබඳ සිතිවිලි මාත්‍රයක් ඇතිවන්නට ඕනේ. ඒ සිතිවිලි මාත්‍රයට අරමුණට ඕනේ අර චිත්තජ රූපස්කන්ධය. චිත්තජ රූපේ. සිතේ පහළ වෙන කාය මාත්‍රය. එතකොට රූපාරම්මණය කියලා කතා කරනවා නම් කතා කරන්නේ බාහිර රූප නෙමෙයි. මේ සිත තුළ ඇඳී යන චිත්තජ රූපය ඒක දැනගන්නා සිත එහෙම නැත්නම් අපිට රූපාරම්මණය නැහැ. දැන් කල්පනා කරන සද්ධාහනට. කෙනෙක් හොඳටම නිදාගෙන ඉන්නවා. මොහොතක මෙදී දැන් ගිහිල්ලා කතා කරනවා සද්ද කියන අය මෙහා දේව දෙන්නවද? ඒක ඇහැරගෙන ඉන්න මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහාට ඒ සද්දය සද්දාරම්මණයක් වුණා. කනේ පහළ වෙන අරමුණක් වුණා. නිදාගෙන ඉන්න මිනිහට ඒ සද්දයම සද්දාරම්මණයක් වෙනවද? එන්නේ නැහැ. කනක් තියෙනවා, පද්‍යයක් තියෙනවා, කනේ ගිහිල්ලා සද්දයක් වදිනවා. නමුත් සබ්දාරම්මණයක් වෙන්න නම් ඒ තුළින් විඥානයක් පහළවන්නට ඕන. තේරුණාද? මෙතන අපි එක දවසක් මේ තුන්වත් අයගෙන් කෙනෙකුට ප්‍රකාශ කළා හිත තුළින් සංස්කාර ගලා යන එක නතර කරන භාවනාව කියලා දෙනවා. මේ සහාය සිතුවිලි ගලා යනවා. ඒ කාන්තාව මේ මෙතන මගේ ධර්ම දේශනාව කළා ඒක ප්‍රායෝගික වශයෙන් මේ භවනා කරපු නිසා කිසිම ධර්මපදයක් යාගේ කනට ඇහුන්නේ නැහැ. ප්‍රයත්න ගතනවා. අහන්න උත්සාහ කරන උත්සාහ කරන කිසිම ධර්මපදයක් ඇහුන්නේ මට ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේ භවනායෙන් කියලා කිසිමද මගේ කනේ මම දාලා පද්‍යයක් කරන නලාවක් වුණා වගේ අනේ මම පිළිහිලා. මොකද අපි නිසල තැනකට ගියාට පසු කිසිම අරමුණක් නැත්නම් මොකද 12ට වගේ වෙලාවක නම් ඒ නිස්සද්ද භාවයේ තුලින් අපට මතුවෙන කන තුලින් ගාලවන පද්‍යයක්. හිතට හිතෙහි ගලාගෙන ඉන්නේ නැති නිසා අර සිතින් පහළ වෙන ඒ ශබ්දේ කාන්තාව අහන. දැන් ගෙදර ගියාට පස්සේ වෙන සිදුවෙන්නේ මේ මේ දැන් බොහොම හිතට අමාරුයි. මොකද සංස්කාරය ඇති වෙන එක ලොකු වැඩක්. මොකද දෙයක් කියලා හිතන්නේ සංස්කාර නැතුව ඉන්න එක තමයි අවිද්‍යා පත්‍ය සංස්කාරා අවිද්‍යා නිරෝධ සංස්කාර නිරෝධෝ. අවිද්‍යාව නිරෝධනාන් පස්සේ චිත්ත සංස්කාර නිරුද්ධ වෙනවා. මෙතන ත්‍යාගකාරී වශයෙන් චිත්ත සංස්කාර නිරුද්ධ කරලා දෙන්න භාවනාවක් කියලා දුන්නා. එයාගේ චිත්ත සංස්කාර නිරුද්ධ වන දින ගානට එයාට ඒක පින්නේ භාවනා කිරීමක් කියලා. මනස දැන් භාවනාව නවත්තන්නේ ඒක නිසා දීපක නැවතුව නැවතුවට පස්සේ නැවත පිටිලි පහළ ගන්නට පටන් ගත්තා. අපි කියන්නේ මේකනේ අර අපේ ධර්මය ඒකාන්තාවට සද්ධාරම්මයක් වුණාද? මෙතන ඉතින් ඔක්කොම සද්ධාරම්මයි. සද්ධාරම්මයක් වුණේ අත්දාගන්නය වෙන්නට නම් ඒ පද්දේ අරමුණු කරගෙන සිතුමේ මාත්‍යයක් ඇතිවන්න ඕන. තවත් කාන්තාවක් කියලා නාම රූප දෙක වෙන් කරන භාවනාවක් අපි කියනවා ඒක වෙන් කරනකොට මුළු ඇඟම සම්පූර්ණ ලෝකෙන ගියාල ස්වාමීන් වහන්සේ එයින් පස්සේ ධර්මය මට අහන්නට බැරි වුණා. කිසි දෙයක් දන්නේ නැහැ. අපි ධර්මයේ කියනවා නමුත් එයාගේ කනක් තියෙනවා සත්‍ය දීලා වදිනවා නමුත් ඒක සද්ධාරම්මණයක් උනේ නැහැ ඒ කාන්තාවට. එහෙනම් එහෙමනම් රූපාරම්මන වීමට නම් සද්ධාරම්මන වීමට නම් ගන්ධාරම්මන ආදී අරමුණු ඇතිවීම දෙන්නට නම් ඒ අරමුණු වලින් අපට සිතිවිලි මාත්‍රයක් පහළවන්නට ඕන. තේරුණාද කියපත? මේ ලෝකෙ කොටෙක් රූප තිබුණත් ඒවා අපට රූපාරම්මන නිවි අපට ඒ අලලා රූප මේ සිතිවිලි මාත්‍රයක් ඇති වෙන්නේ නැත්නම් මේ ලෝකෙ කොච්චර සත්‍ය තිබුණත් ඒවා ගන්ධාර මේ සද්ධාරම්මන නෙවේ ඒකනේ සිටින මාත්‍යක් අපගේ సంతාන තුළ ජනිත වුණේ නැතිනම් මේ වගේම තමයි ගන්ධාරම්මන රසාරම්මන පොට්ටබ්බාරම්මන ධම්මාරම්මන එතකොට රූපාරම්මන කියන්නේ සිටින මාත්‍යක් ඇති නැති වියම් තේරෙනවද කතාව සද්ධාරම්මන කියන්නේ සිටින මාත්‍යක් ඇති නැති වියම් ගන්ධාරම්මන කියන්නේ සිතිවිලි මාත්‍රයක් ඇති වෙන්නේ නැති වෙනවා. අනිත් අරමුණු තුන්වම ආකාරය. මේ මතු පිටින් බුද්ධ ධර්මයේ දැකලා නෙවෙයි අපි මේ කතා කරන්නේ. රූපාරාමණය ඇත කියන කතාවේ පිටලා සම්මුතියේ පිටලා රූපාරාමණය නැත කියන පරමාර්ථ ධර්මයේ මතු කරලා කියනන්දයි මේ අපි අදහස් කරන්නේ. සත්‍යයෙන් ඉන්නට නම් අපි හැදෙන උපමාවෙන් ගත්තේ ඇහත් නිරුද්ධ කරන්න ඕන, රූපාරම්මන නිරුද්ධ කරන්න ඕන, චක්කු විඥාන නිරුද්ධ කරන්න ඕන. අපිට මේ ලෝකේ තියෙන රූප නිරුද්ධ කරන්න පුළුවන්. අපිට මේ ලෝකේ තියෙන සත්‍ය නිරුද්ධ කරන්න. ඒක කරන්න බෑ. ඒක කරන්න නම් අපේ සිත තුළ තියෙන ඒ ඒ සංඥාවල් අලල ඇතිවෙන සිතුවිලි නිරුද්ධ කරන්න. මෙන්න මේ සඳහා මේ අවබෝධය තාමත්ම අවශ්‍ය වන්නේ. මේ ආකාරයකට ගන්න ඒකයි මේ විදිහට අපිට ප්‍රකාශ කරන්න සිදුවන්නේ. එතකොට රූපාරම්මන, පත්‍යාරම්මන ආදී කතාවේ තියෙන සත්‍ය පරමාර්ථ ධර්මය මොකද්ද? සිතිවිලි මාත්‍රයක් ඇතිවීම පමණයි. ඒවා අරගෙන සිතිවිලි මාත්‍රය ඇතිවෙන්නේ නැත්නම් මේ ලෝකෙ කිසිම ආරම්මණයක් නැහැ. මේ කප්පේ හරියට අපිට පැහැදිලිවම ප්‍රත්‍යක්ෂ වුණොත් මේ බාහිර ලෝකයේ තියෙන අරමුණු වල වැදගත් භාවයක් සිදු වෙනවා. තමන්ගේ සිත තුළ පහළ වෙන නාම මාත්‍රයක් කර මෙතන කිසිම ගන්නන්නේ නැහැ. මේ කතාව හොඳට අහන්නේ තව ගැඹුරු අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. අපිට තරහකාරී සංකප්ප කියනවා. මොනවද? සිතිවිලි මාත්‍රයක් ඇති වීම කියන පමණයි. ලක්ෂණ කාන්තාවක් මතක් වෙනවා. මොකද්ද? සමාමයේ සිත තුළ සිත් සිතිවිලි ටිකක් ඇති වීම පමණයි නැති වීම පමණයි. නැත්නම් අපි අපිට වේදනාවක් දෙන දෙනා කායික දුක් පීඩාවක්. මොකද ඒකක් දැනීම මාත්‍යක් පමණයි. අපේ සතුටේ අපේ මිතුරේ මේ ඔක්කොම දේවල් මොනවද? සිතුවිලි මාත්‍රයක් ඇති නැති වීම යමන්න පමණයි. මුළු විශ්වය නොතෙන්ද සංසිඳනය කරන්නට පුළුවන්. මුළු විශ්වයම ඔතන සැකසලා පෙන්වන්නට පුළුවන්. විශ්වය කියන්නේ සත්‍යය ගැන මොකක්ද නෙවෙයි. මෙන්න මේ සිතුවිලි මාත්‍රයක් ඇති නැති යාම පමණයි කියන්නේ. දැන් මේ පින්වන්තයාට තේරෙන්න තෝරන පස්සේ කියලා දෙයක් උකාට කියන්නේ ඊළඟට රූපාරම්මන ආදී අරමුණුත් ලෝකේ නැහැ. දැන් මෙතන ඇහැ රූපය ගැටනාම චක්කුඥාන කනයි සද්දය ගැටනාම සෝතරින්න ඕවත් නැහැ කියලා කියන්නට ගන්න. අභිධර්මයේ පරමාර්ථ ධර්ම යොදන්නන්නේ චක්කුඥාන සෝතරිඥාන ආදී වශයෙන් ඒ පරමාර්ථ ධර්ම උගන්වනවා කියලා සම්මුති කැලේකුත් ඒකට පටලවට නැහැ පරමාර්ථය උගන්වන්න හදන්නේ. මේක හොඳට අහගන්න ඒක සූත්‍රයක බුදුරජාණන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරනවා. මහණෙනි මේ ගින්දර කියනවා. පිටුරු නිසා ගින්දර ඇති වුණොත් අපි ඒකට පිටුරු ගින්දර කියනවා. ගොම නිසා ගින්දර ඇති වුණොත් අපි ඒකට ගොම ගින්දර කියනවා. දර නිසා ගින්දර ඇති වුණොත් ඒකට දර ගින්දර කියනවා. රොඩු පෙරලියක තියලා ඇති නිදින්න නම් ඒකට රොඩු පෙරලිය දින්දරේ මේ විදිහට ඒක කොමා තියෙනවා. අන්න ඒ වගේම මහණෙනි ඇහැ නිසා රූපය දැකීමේ කුත්‍ය සිදු කරමින් සිදෙන පිටක චක්කු විඥානය කියනවා. අනේ සත්‍ය දැනගන්නා හිතට විඥානාතිකෝ පිටේ තත්මා විඥාන පිටකින් කියන්නේ දැනගන්නා නිසා විඥානය කියන්නේ. ආ සෝත විඥානය කියනවා. බන්ධසෝ දැනගන්න එකට බාහන විඥානය කියනවා. දැන් අපි කල්පනා කරන හොඳට කල්පනා කරලා බලමු. මේ සුදුරු වලින් ඇතිවෙච්ච දුන්දරේ. සුදු වලින් ඇතිවෙච්ච දුන්දරේ. දර වලින් ඇතිවෙච්ච දුන්දරේ දින්දර වශයෙන් වෙනකක් තියෙනවා. එක්සම දින්දර අපි කියනවා මේවට පිටුරු දින්දරය, මේවට රෝග දින්දරය, මේවට දර දින්දරය කියලා. මේවා බුදුරජාණන් වහන්සේ කියපු උපමා මම කියනවා නෙවෙයි. මෙතන සම්මුතියක් කවලා තියෙන සංඥාවක් කලවලා තියෙන මොකද්ද මේක ජරගින්දරය මේක සීතුරු ගින්දරය මේක සොදු ගින්දරය මොන හරිද ගින්දර වල සුරපහාවේ ගින්දර වශයෙන් එකයි ජරෙන් නැතුණත් එකයි සොදු වලින් නැතුණත් එකයි සීතුරු වලින් නැතුණ කවරෙන් නැතුණ නැතුණත් එකයි ගින්දර වල ස්වභාවයේ ගින්දරමයි ඒකේ ජෝදාතුමයි එකයි මේ ලේබල් ටික ගැලෙවුවා නම් මේවා දරගින්දට පිටු කින්දර කියලා කින්දර විතරයි දිස්වන්නේ. ඒක මතක ඇයි පහළ වෙන පිට විඥානාදී කිපෝ වික්කවේ පස්මා විඥානන්ති වෙච්චති දැනගන්නා නිසා මානේ විඥානය කියනවා. රූපේ දැනගන්න නිසා චක්කු විඥානය කියනවා. සත්‍යය දැනගන්න නිසා සෝත විඥානය කියනවා. ගන්ධය දැනගන්න නිසා ධාන විඥානය කියනවා. මේ දැනගන්නා කරය අර ජීන්දර ඇති කරපු ඉන්ද්‍රිය වර්ගවල පහළවන්නේ දැනීම මාත්‍රයක් පමණයි. ඇයි ඒ පහළවන්නේ සක් විඥාන දැනීම මාත්‍රයක්. අනේ පහළවන සෝත විඥාන දැනීම මාත්‍රයක්. අර සක් විඥාන කියන්නේ අපි හිතෙන් දාපු සංඥාවක්. දීපයක්. ඒ ලේබලයට ගලනවා. ඒ සංඥාව ඉවත් කරනවා. ඒ ඉවත් කළ චක්කු විඥාන කියලා අපි මහාල කොට පරමාර්ථ ධර්ම වශයෙන් ඉගෙනනකොට ඔතන එතන පරමාර්ථයන්ගේ සම්මුතියකට එකතුවට කවයක් සංඥාවකින් ලේබලයක් අලවයි. මේ ලේබල් ටික අපි හරියට ගෙවුවා නම් ඒ පහළ වෙන සිතක් දැනීම මාත්‍රයක්. අනේ පහළ වෙන සිතක් දැනීම මාත්‍රයක්. නාසයේ පහළ වෙන සිතක් දැනීම මාත්‍රයක්. ඒ වගේම දිවේ ශරීරයේ මානසික පවේදන පිටක් පහළන දැනීම මාත්‍රයක් මේ දැනීම මාත්‍රයෙන් හැර අර කියපු විඥාන කතා පරමාර්ථ වශයෙන් සත්‍ය දේවල් නෙවෙයි මේක අවබෝධ කරගන්න ඕනේ. මේවා මේ සම්ප්‍රදායෙන් පිටපැන්නයි මම මේ කතා කරන්නේ ඇතිව මුලදීම. කැමැති නම් පිළිගන්න අකමැති නම් අත්හරින්න. Tamandai මේක බාර. අපි කියන එක විතරයි කරන්නේ. එතකොට දැන් මොන එකටකින් පස්ස කියලා දෙයක් නැහැ. අනිත් පැයෙන් රෝපාරම්මන කියලා දෙයක්වත් නැහැ. දැන් චක්කු විඥාන කියලා දෙයක්වත් නැහැ. හ්ම්? ඊළඟට ඉතින් ආයතන රෝධී ටික චක්කායතන කියලා දෙයක්වත් නැහැ. මොන ලක්ෂණ සම්පස්ස කියලා ගන්න තියෙනකොට. චක්කායතනෙකුත් නැත්නම් රෝධේකුත් නැත්නම් චක්කු විඥානෙකුත් නැත්නම් චක්කු සම්පස්සේකුත් නැත්නම් මොකක්ද චක්ක සම්පස්සේ කියලා ගන්න තියෙන්නේ? මෙන්න මේ පැත්තේ අපි දැන් අවබෝධ කරගන්න ඕනේ පස්ස නිරෝධයක් කතා කරන්නට නම් ඒක අවබෝධ කරගන්නට නම් මේ ගැන පස්ව හිතා බලන්න එතකොට අපි කියන්නේ මොනවද කියලා තේරෙයි. දැන් මොන පස්ස නිරෝධයයි අපි කතා කරන්නේ. කලායතන පත්‍ය පස්සෝ කලායතන නිරෝධා පස්ස නිරෝධෝ කලායතන නිරුද්ධ වීමෙන් ස්පස්යන් නිරුද්ධ වෙනවා. හරිද? මෙන්න මෙහෙම දේශනාවක් තියෙන බුද්ධ ජානනාථ දේශනා කරපු හරි ලස්සනයි ඒක. පස්සෝ ඒකෝ අන්තෝ. පස්ස සමුදයෝ ද්විතියෝ අන්තෝ. පස්ස නිරෝධෝ මජ්ජි. හරිම ලක්ෂණයි. පස්සේ ඒකාන්තයක්. පස්ස සමුදේ තවත් අන්තයක්. පස්ස නිරෝධේ නැද. පස්සෝ ඒකෝ අන්තෝ පස්ස සමුදයෝ ද්විතියෝ අන්තෝ පස්ස නිරෝධෝ මජ්ජි. දැන් අර ලික්ෂණ තුනේ උපමාව කියනකොට ලිප ඒකාන්තය ලිප කියන්නේ සංඥාව. ඈ ලිප හැදුණු සමුදේ ගල්සන උපතුලා එක් ආකාරයෙන් දැනීම එක සමුදියක් ඒක තවත් අන්තයක්. පස්ස නිරෝධෝ ඒ සමුදේ නිරුද්ධ කළා නම් මැද ඒක මැද. දැන් අපි හිතන නිග්ගල්සන ඕම තියුවා. දැන් දෙපස් තියෙන එකයි කාන්තියක්. නිග්ගල්සන තිබීම තමයි ඒකේ සමුදේට තවත් අන්තයක්. දැන් මේක නිරුද්ධ කරන්නට යන්නේ. ගල්සන ඈතට දීපිට කරගන්න. දැන් එක මොනවද පිට තිබුණ තැන මොනවද දිස්සන්නේ. මොකක්වත් නැහැ. ශූන්‍යතාවය. බුදුරජාණන් වහන්සේ ශූන්‍යතාවය පෙන්වන්නයි කියන්නේ පස්සේ ඒකාන්තයක්යේ පස්ස සමුදේ සමස්තන්තයක්යේ පස්ස නිරෝධයේ මැදේ මැද කිසිත් නැහැ. අන්න ඒ හිත් භාවයේ මේ පස්ස නිරෝධයේ තුලින් අපි අත්දකින්නට යන්නේ. එහෙනම් කතාව. එතකොට පස්ස නිරෝධය අත්දකින්න දිස්ස මේ අහනේවට පුදුසුදු දෙන්න ඕන මේ අය. දැන් මේ අය ඇත්තට පියාගත්තා. එතකොට රූප පේනවද නැහැ. චක්කු විඥානය තියනවාද? නැහැ. ඒකට රූපත් නැත්නම් චක්කු විඥානයක් නැත්නම් එතන චක්කු සම්පස්සක් තියනවාද? නැහැ. හරිද? දැන් මොන්නේ දිව තියනවා නේද? රසයක් ගෑවෙන්නේ නැහැ. එතකොට ජීවා විඥානයක් ඇතිවෙනවද? නැහැ. සතේකුත් නැහැ, ජීවා විඥානයකුත් නැහැ. ජීවා සම්පස්සයක් තියනවද? දැන් නාසයේ නාසයේ ගඳ සුවඳ වදින්නේ නැහැ. අපි හිතමු ගන්න දැන් නැහැ කියන්නේ. එතකොට ධාන විඥානයක් දැන් නැහැ. එතකොට ධාන විඥානයක් නැත්නම් ගණ සෝඳක් නැත්නම් ධාන සංකල්පයක් කියලානේ. දැන් ඔතන සක්කු සංකල්ප නිරෝධයක් තියනවාද? නැහැ නෑ. ඇස් දෙක පියාගෙන රූප පේන්නේ නැහැ. චක්කු විඥාන. මෙතන චක්කු සංකල්ප නිරෝධයක්. චක්කු සංකල්ප නෑ. චක්කු සංකල්ප නිරෝධයක් එතන කියනවා. නේද? දිවතිනවා දිවතිනුනට රසන ඒ වුණාට දිවවා විඥානය පහළ වෙන්නේ නැහැ දිවවා සංකප්පේ නැහැ දිවවා සංකප්පේ නැති වුණාට දිවවා සංකප්ප නිරෝධයක් එතන දිනවල ඈ ඈ නිරෝධයක් තියනවා නිරෝධයක් ඔතන නැහැ කියනකොට දැන් තව උදාහරණයක් ගන්න මේ අය දැන් බලනවා කිසිම රාගයක් නැහැ දැන් කිසිම ද්වේෂයක් නැහැ කිසිම මෝහයක් නැහැ ලෝභ දෝෂ මොහොනේ මේවා නෑ ලෝභ දෝෂ මේ විලායේ මොහ නැති වුණාට මේගොල්ලෝ ඒක නිරුත් කරවද? නිරුත් කරවන්නේ නැති පහාවේ විරෝධයක් නෙවෙයි. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. ඔන්න ඔය මුලාව නිසා මේ පස්ස නිරෝධය කියන නිවන අද අත්දැකීමට බැඳලා තියෙන හොඳ දෙනකොට. මේක නැති බවම සලායතන කොට අපස්ස නිරෝධ. සලායතන නැත්තම් පස්සයක් නැහැ. ඉතින් ඉවරයි. සායෝගිකවන්නේ ධර්මයේ වැළඳලා බුදුහාමුදුර අදහස් කළේ මොකක්ද කියලා අර ධර්ම ලෝක කියලා ඈතේක තියෙන අපේ පොත්වල තියෙන මේ පොලේ තියෙන දෙයක් වගේ. අත් මෙතෙන් තේරුම් ගන්න තෝරන ස්පස්තිය නැතුව පළමුවෙන්ම හස්ත නිරෝධයක් නම් කියලා. මේ කියන කතාව මුලින් ගහගන්න තෝරන දැන් කායෝම වශයෙන් කරන්නකත් දෙක දැන් ටිකකින් තමයි. ඒක හොඳට ගහගන්න තෝරන. දැන් ඔන්න ඇස් දෙක වහගෙන රූප පේන්නේ නැහැ, චක්කු විඥානය නැහැ, චක්කු සංපස්සේ නැහැ. දැන් හිතෙන් ඇත්තට පියාගෙන ඇහැ දිහා බලන්න හිතෙන් හිතට ඇහැ පේනවද නැද්ද කියලා. ඇහැ පේන්නේ හිතට. දිව දිහා බලන්න හිතෙන් දැන් ජීව සංපස්සේ නෑ දිව හිතට පේනවද නැද්ද? එතන මනෝස්පස්සේ දෙනවා. ඒනවාට කතාව. නාසය දිහා බලන්න නාසයේ ගඳසමතක් නැහැ, ගාන විඥානක් නැහැ, ගාන සංස්කල්පයක් නැහැ. නමුත් නාසය දිහා සිතින් බලපුවාම මොකක්ද තියෙන්නේ? ඒක අපිට හිතට පේනවා. ගාන සංස්කප්පයේතන තියෙනවා. මේ මනෝ සංස්කප්පයේතන තියෙනවා. දැන් තේරෙනවද කතාව? එහෙමනම් අපි මේ මනෝස්පස්ය නිරුද්ධ කරන්නටයි යන්නේ. ඔක්කොම ස්පස්ය නිරුද්ධ කරන්නට. දැන් ඇස් දෙක පියාගෙන කියන කෑල්ල අහලා ප්‍රායෝගික වශයෙන් කරන්න දෙනවා විනාඩි 15ක් කරන්න ඕන දැන්. ධර්මයේ ඉඳලා ඒ විනාඩි 15 ගියක් වත්නවා. අන්න ඇස් දෙක පියාගත්තා රූප පේන්නේ නැහැ, චක්කු විඥානේ නැහැ, මනසින් හිතින් බලනවා, ඇහැදිලා ඔන්න හිත තේනවා. එතකොට ඇහැ වෙනදාත්මයක් ඇහැ දකින්න සිට මනෝ ස්පර්ශයේ තවත් ධර්මයක් කියන මේ දෙක දකින්න තෝරන. මෙන්න මනසට අරමුණු මනෝ ස්පර්ශයට අරමුණු වන ඇහැ. මෙන්න මනෝස්පස්සේ පිටපස්සේ මෙන්න ඇහැ මෙන්න මනෝස්පස්සේ මෙන්න ඇහැ මෙන්න මනෝස්පස්සේ නැවත නැවත මේ ඇහැ දෙයක් මනෝස්පස්සේ දෙයක් පිටින් පිට බලන්න ඕන පස්සේ කියන්න උසන් දැනෙන්නේ එහෙම කරලා ඒ මනෝස්පස්සේ ඇහැ ඈඩ් කරන්න පිටින් එතකොට ඇහැ පිටට නොපෙනී යනවා අන්න ඒදී සක්කු සම්පස්ස නිරෝධය කියනවා අර ධර්මයා හා හිතපු මිනිසුන්ට ඒ පස්ස නිරෝධය දැක්කා. තේරුණාද? ඇහෙන්නේ නැති හිතපුවාට. දැන් කන දිහා බලන ඊළඟට අපි මේ ධර්ම දේශනාව නතර කරලා සද්දෙන් නෑ. මොකද මේ ඒ වුණාට මේ සෝපේ ඥානෙත් නෑ. සද්දක් නැහැ. නමුත් සෝත සම්පස්සේ නැති වුණාට සෝත සම්පස්සේ නිරුද්ධ වෙලා නැහැ. සිතුම් බලනවා කන දිහා මෙන්න කන පේනවා සිතට මනෝස්පස්සේ දිනවා. කනින් මනෝස්පස්සේ දෙක වෙන් කරනවා. වරක් කන දෙස බලනවා ඊළඟට මනෝස්පස්සේ දෙස බලනවා. නැවත කන දෙස නැවත මනෝස්පස්සේ දෙස මාර්යෙන් මාර්යයට මේක 10 15ක් විතර සැරයක් කරලා ඒක එක වෙන් කළාට පස්සේ ඔන්න අනත් නොපෙනියනවා. නාසය එලෙසම මනසින් බලනවා. බලපාවන්න මනෝස්පස්යෙන් නාසය අපිට පේනවා. මේකත් දෙය කරනවා මෙන්න නාසය මෙන්න මනෝස්පස්ය මෙන්න නාසය මෙන්න මනෝස්පස්ය දෙක දෙපැත්තට වෙන් කළාට පස්සේ නාසය නොපිනියනවා. දිවත් දෙදසින් වලින් කරනවා. මුළු කයම ළඟට ගන්නවා. මෙන්න කය ඒක දැනෙන මනෝස්පස්ය මෙන්න. මෙන්න කය ඒක දැනෙන මනෝස්පස්ය මෙන්න. මේ දෙක හරියට පැහැදිලිව පෙනුනොත් එන්නට පස්සේ හරියටම මේ මනෝස්පර්ශයෙන් කය ඈත්කලොත් මුළු කයම පිටට නොපෙනී යනවා. අපි කියවා මේ ඉස්සෙල්ලා මනෝස්පර්ශ නිරෝධයෙන් මේ රූප නිරෝධය <clears throat> සිදුවනවා කියලා. අද උදේ දේශනාවක් දැනුණා ඉදි කියනවා. මේ මතකයි. මේ අපි නූතන කරන කතා නෙවෙයි. අත් නොදක කරන කතා නෙවෙයි. මේ අත්දැකීමට බැරි නම් අපි කියන්නේ නැහැ. ඒ නිසා මේ අවබෝධයෙන් කියන කතා ඒ ආකාරයෙන් අත්දැකීම උත්සාහ කරන්න ඒකෙන් ධර්මයේ අවබෝධ කර නිවන් යන්න පුළුවන්. ඒකයි අපි මේ කියන්නේ. කය දිහා බලනවා මනෝස්පස්සේ දිහා බලනවා නැවත කය දිහා බලනවා කය මනසට ගැටෙනවානේ මනෝස්පස්සේ දිහා බලනවා මෙන්න මේ කයයි මනෝස්පස්සේ දෙන් කළාට පස්සේ මුළු කයම නොපෙනී යනවා මේ පස්සේ තියෙන කතාව තව ටිකක් ගැඹුරුයි මනෝස්පස්සේ නිරුද්ධ කරන්නේ ඒක නම් ටිකක් අමතරුණත් කරන්න බැරි නෑ කරන්නත් පුළුවන් දැන් මනෝස්පර්ශය කියන්නේ මොකක්ද කියලා විස්තර කරන්න. චක්ක සම්පස්ය කියන්නේ මොකද්ද? හා? ඇහැ රූපයේ ඒ දෙක නිසා වෙන පිටයි. මනෝස්පර්ශය කියන්නේ මනෝද්වාරයේ මන ධර්මාරම්මණය ඒකයි කියන මනෝවිඥානය. ඒකට වගේම අනුසාරයෙන් සිතා ගන්න. මනෝද්වාරය කියන්නේ භවංග සිත. ඒක මොකද්ද? දැනීම මාත්‍රයක්, සිතේ මාත්‍රයක්. අනිත් දැන් ධම්මාරම්මන කතාව අර රූපාරම්මනේ නැtei කියපු කතාවට අනුකූලව නැහැ කියලා පෙන්වන්නයි වදන්නේ. මාසියවා මනසට අරමුණ වෙන අතීතේවා අනාගතේවා ඕනම ධර්මයක්. ඇහැකනාසේ ජීව ශරීරයේ වර්තමානයේ විතරයි. දැන් හිතමු අපි වම්මලිකයිත් කලින් දැකලා තියෙන කලින් දැකපු එකක් අපි අරමුණු කරන්නේ. එහෙනම් මේක දකින්න අපි මනසින් මනෝස්පර්ශයෙන් මොන අපි වම්මලිකයිත් දකිනවා. දැන් හිතන්න බලන්න. ඔන්න ළමයි චෛත්‍ය තියෙනවා. මේක මේ රුවන්වැලි චෛත්‍ය තමයි ධම්මාරාමණය. තේරුණාද? ඒ ධම්මාරාමණය කියලා අපි රුවන්වැලි චෛත්‍ය දකිනකොට පහළ වෙන සිතුවිලි මාත්‍රයක් නේද? ධම්මාරාමණය ධම්මාරාමණය කියන මහා ලොකු බරපතල වචනයක් දාගෙන කතා කළාට මෙතන සිදුවෙන්නේ මොකද්ද? සිතුවිලි මාත්‍රයක්. එහෙමයි. මේ ගැඹුරු දහම් කරුණු ගැඹුරු ආසන ගැඹුරු හදවතින් අහන්නේ. මේ ලෝකයේ අතීතම හොඳ ධර්මයක් කියවන උදේ කිව්ව ධර්මයක්. මොකද්ද මොනවද මන් දැන් නැති මොනවාරි ධර්මයක් කියවා. ඒක දැන් හිතන්නේ. ඒ කියපු ධර්ම කර්ම තමයි මනස ධර්මනුණු ධර්මාරම්මණය. ඈ අතීතම දුක්ඛ දුක්ඛය ගැන කතා කරන ඒක කියපු එක. ඒක කියන්නේ ඒ ධර්මාරම්මණය මේ හදව තුළ ඇති වෙනකොට ඒ ධර්මාරම්මණය කොහොමද? සිතේ මාසයක් ඇති නැති යන්නේ නේද? එහෙනම් ඈ තේරෙනවද? එතකොට මනෝස්පර්ශය කියලා අපි කතා කරන දැන මනෝද්වාරය කියන භවාංග පිටක් දැනුණා. ධම්මා රම්මන කියලා අපි කතා කරන අරමුණක් දැනුම මාත්‍රයක්. තේරෙනවද? මනෝ විඥානය කියන්නේ ඒකක් දැනුම මාත්‍රයක්. මෙතන මොනවද කියන්නේ? මනෝස්පර්ශ මනෝස්පර්ශ ධම්මාරම්ම ධම්මාරම්ම භවාංග කියන්නේ කෑගහවට මොනවද මේ? පස්සේ වශයෙන් කියන්නේ දුන්නේ කාලේ මතකන්නේ හැමදාම ධම්මාරම්මණය කියන්නේ සිතිවිලි මාත්‍රයක් ඒවා දැනගන්නේ තියෙන්නේ මනෝ විඥාන සිතිවිලි මාත්‍ර. මෙන්න මේ අවබෝධය තුළින් අර මනෝස්පර්ශය තුළින් මුළු කයම නොකලේ ගියාට පසුව මනසින්ම මනස දිහා බලන්න කිව්වා. ඉන්න බලන්නේ මොකටද මනෝස්පර්ශය හිත කරන්නේ. මෙහෙම කරගෙන යනකොට එක්කෝ හිත බාහමයේ යන අරමුණ නැති වෙන දෙයක්. ඊළඟට හිත බාහමයේ ගියොත් භාංගයේ දෙස බලනවා ඒ දලන පිට වෙන එකක් භාංගය වෙන එකක්. ඔන්න මොකක් හරි අරගෙන සීපත් වෙන ඒ දැනුම වෙන එකක්. ඔන්න මෙතෙන්දි පැහැදිලිවම තේනවා මෙන්න භාංග පිට මනෝද්වාරය මෙන්න හිතට ආපු අරමුණ ඒකත් සිටිවිලි මාත්‍රයක්. ඒ අරමුණ දැනගත්ත විට මෙන්න ඒකත් සිටිවිලි මාත්‍රයක්. මේ ඔක්කොම ඇති වුණා. පැවතුණා. නැති වුණා. මම කියලා ආත්ම කියලා අපි ගත්තේ මේ දාන්නේ මේක නැති වෙනකොට මෙතන ගන්නට මොනම ප්‍රේරයක්වත් සිදු වෙන්නේ නැහැ නේද මම කියලා ආත්ම කියලා ගන්න. මේ අවබෝධය තියෙනකොට මනෝස්පර්ශය එතනින් නිරුද්ධ කරන්නට පුළුවන්. ඒ බාහනසිත උපසිතපත් වෙනවා. එහෙම නොවුනොත් අපි මනසින්ම මනස දිහා බලන්නේ. මනස පළමුව අපිට උදාහරණයක් කලේ පළවෙනි මනස කියලා දෙවෙනි මනසින් මේක දකින්න. දෙවෙනි මනසට අරමුණු වෙන්නේ පළවෙනි මනස මෙච්චක් කරන්නේ පළවෙනි මනස. මනෝස්පස්තිය එතකොට පළවෙනි මනස. එහෙමයි. දෙවෙනි එක මනෝ විඥානය. දැන් මෙතන මනෝ ස්පර්ශයක් තියෙන මනෝ විඥානයක්. මනෝ ස්පර්ශයක් තියෙන මනෝ ඔක්කොම කිසිම තමයි වෙනසක් නැහැ. මේක දිහාම බලන්න බලන්න මෙන්න මනෝස්පස්සේ මෙන්න මනෝවිඤ්ඤාණය මෙන්න මනෝස්පස්සේ මෙන්න මනෝවිඤ්ඤාණය අර ඇහැගෙනයි ඇහැ දැක්කපු සිත මනෝස්පස්සේ වෙනයි කියලා ඒක ප්‍රේම කළාට පස්සේ ඇහැ නොකෙන්නනවා නේද අන්න එලෙසින් මෙන්න මේ මනෝස්පස්යෙන් මනස දෙකම බල බල යනකොට මනෝස්පස්ය වෙනයි මනස වෙනයි මනෝස්පස්ය වෙනයි මනස වෙනයි මේක හරියට අවබෝධ කරගෙන මේ ධර්ම දෙක ඇති වී නැති වී යන අනිත්‍ය ධර්ම බව අවබෝධ වුණොත් ඒක අවබෝධ වෙන්න තෝරන හැමතැනම ගන්න නැති නැති නැති කියන්නේ නිසා මේ ඇති ඇති නැති නැති කියන මේ මනසයි මනෝස්පස්ය කියන දෙකම මම නම් මගේ ආත්මය නම් මෙලෙසින් සම්පූර්ණයෙන් නිවෙනකොට නැති වෙනකොට ඒ මගේ බව සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා මේක අනාත්මයි කියන අවබෝධය ඇති වුණොත් අන්න එහිදී මනසත් නිරුද්ධ වෙනවා අනිත්‍ය දනා මනෝස්පර්ශයත් අනිත්‍ය දනා මේ අනිත්‍ය දර්ශනය තුළින් මනසේ නිරෝධයක් මනෝ සම්පස්ස නිරෝධයක් දෙකම අත්දකින්න එක්වස්තනයකදී මේක මේ පැය ගණන් අත්දකින්න ගන්න නෙවෙයි. මේ මනෝස්පර්ශය සම්පූර්ණයෙන් නිරුද්ධ වුණාට පස්සේ රූප කියලා ගන්නට අර කලින් කියපු රූප නිරෝධයෙන් චක්ක සම්පස්ස නිරෝධයෙන් මොකක්වත් නැතුව ගියා. ඒ සංස්කාරයක්වත් නැතුව ගියා. මනස කියලා ගන්නට මෙතන තිබු මනෝ සම්පස්යෙන් ඇතිවන සංස්කාර සියල්ලම විරුද්ධ වී ගියා. සියලුම සංස්කාර පහනක් නෙවනම් වාගේ නිරුල නිරුද්ධ වුණා නාම රූප දෙක නිරුද්ධ වුණා. ඒ තුනේ නිර්වාණය සිතට අවබෝධ වෙනවා. මේකයි අපි දැන් අත්දකින්න කියන්නේ කරුණා දහයක් විතර අප කතා කරන්න යනවා. මේ අය විනාඩි 15ක් දැන් භවනා කරන්න ඕන. කරන්නේ ඔක්කොම අර කලින් කියපු ගන්න ගන්නවා අපි දැන්. සක්කායතන සෝතායතන ආදී ධර්ම නැතය, සක්ක සම්පස්ස ආදී ධර්ම නැත, ගංගාරම්මන සතරම්මන පොන්නේ රූපාරම්මන ආදී දේවල් සිටින මාත්‍ර ඇතිවීම පමණක්ය. මේ මොකක්වත් නැති දේවල් මේ ශූන්‍ය ධර්ම. ඒ අවබෝධය තුළින් ඇස් දෙක පියාගන්න ඇස් දෙක පියාගත්තාට පසු ඔන්න ඇහැදට සිතින් බලනවා සිතින් බලපුවම මනෝස්පර්ශයේ වෙනම ධර්මයක් ඒ මනෝස්පර්ශය කියන්නේ ඇහැ පේන එක ඒ සිතට තේනවනේ ඒ මනසින් විහිදක් පක්ෂ කරනවා. අන්න ඇහැ වෙනයි මනෝස්පර්ශය වෙනයි ඇහැ වෙනයි මනෝස්පර්ශය වෙනයි කියලා ඒ දෙක පැහැදිලිව දැකලා දෙක වෙනස් කරනවා. ඒ වගේම කනහාසය දිව ශරීරය ඔක්කොම මුළු ශරීරයම අල්ලන් දෙන්න කරනකොට මුළු ශරීරයම නොකෙනින් යනවා. රූප නිරෝධයක් අත්දකිනවා. අන්න ඊට පස්සේ මනසින්ම මනස දිහා බලනවා මනෝස්පර්ශය සහ මනස දිහා. මනෝස්පර්ශය මනසක් දෙක පැහැදිලිවම දැකලා ඊට පස්සේ මේ දෙක දෙපැත්තට වෙන් කළාට පස්සේ එක මොහොතකදී කොයිසියලුම නාම රූප ධර්මයන් විරුද්ධ වෙලා අමා මහ නිවන සිතට වැටෙනවා. දැන් භාවනා කරන විනාඩි 15ක් ඊට පස්සේ දේශනාව විනාඩි 10ක් කරනවා. හොඳයි මේකෙන් වාසය පස්සේ රෝධිය අද අධ්‍යක්ෂක නැක්කා මේ ධම්මස්කරණය පිළිබඳ කුසලයේ මේ භවනා කරන කුසලයේ ඒකාන්ත වශයෙන්ම කවදා හෝ දවසක මේ පස්වන භෝධයෙන් ලැබෙන වෙන පහක් අත්දැකීමට හේතු වේවා වාසනාව වේවා කියන අපේ පළමුව මාසෙත් මේ කරන්නේ. මේකේ අප තව කතාවක් කියන්නට ඕන. ඒ ජීවාදී අපි කතා කරා නාම රූප නිරෝධාස භාවතන රෝධෝ කියලා නාම රූප නිරුද්ධ වෙන සලාවත නිරුද්ධ වෙනවා. ඒ කරුණු දෙකක් නෑ. නාම රූප නිරෝධය වෙනම දෙයක් කියලා සලාවත නිරෝධය වෙනම දෙයක් කියලා එකක් නෑ. දෙකම එකයි නේද? නාම රූප නිරුද්ධ වෙන්නේ සලාවත නිරුද්ධ වුණා. මේ සලායතන නිරෝධය නිපස්ස නිරෝධය ගැතරක් වෙනසක් නෑ ඒකම එකයි මෙතෙක් වෑයම් කරන මහන්සියලා දැස්සේ මුල තමයි. මේ නාම රූප නිරෝධයෙන් සලආතන නිරෝධය සිදෙනවා සලආතන නිරෝධයෙන් පස්ස නිරෝධය සිදෙනවා. උදාහරණයක් මම පින්වන්තයට කියන්න මේ මුල් සාගාවේ දිගටම බල් බැලක්පත් තියෙනවා කියලා එතන මෙතන ඉඳලා අඩි 10ක් විතර යනවා තවත් 10ක් යනවා තවත් 10ක්. මුල් බල් දෙකපත් තියෙනවා ස්විච් එකක් දාලා තියෙනවා ඒකම වයර් ලැබෙනවා දෙවෙනි බල්බ් එක. ඒකට ස්විච් එකක් දානවා. ඒකම වයර් ලැබෙනවා තුන්වෙනි බල්බ් එක. ඒකට ස්විච් එකක් දානවා. මේක ස්විච් එකක් තියෙනවා බල්බ් එකක් තියෙනවා. මේ එක එක ස්විච් එක දාලා අපට බලපත් කරන්නට පුළුවන්. මේ පස්තුමක බලද්දල එක එකක් වුණාම නිමන්න පුළුවන්. අපි හිතමු මුලින්ම දෙයක් කියන ටෙස්ට් එක නිවාට පසුව අර පස්සේ තියෙන බලද්දලේ තියෙන ටෙස්ට් ඔක්කන් වලින් ඔක්කොම බලද්දල බල එවලෙම නිමනවා. මෙන්න මේ විදිහට නාම රූප නිරුද්ධ වී යාමත් සමග සලායතන නිරුද්ධ වෙනවා. පරාජනය වීමක් සමගම පස්සයක් නිරුද්ධ වෙනවා. වේදනාවක් නිරුද්ධ වෙනවා පස්ස නිරෝධයක් සමගම. වේදනා නිරෝධය සමගම තණ්හාවක් නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ කරන්නට කියලා කරන්න තියෙන්නේ මේ නාම රූප නිරෝධය අධ්‍යක්ීමයි. නොදස්සායද සංහාය හේතු විරාගමිකෝ දෝෂාගෝ පඤ්ඤස්සබ්බෝ මුක්තිය නාවය අයං පිට බික්කේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං කියලා බදාන කොටස සායෝත් වශයෙන් අත්දකින්නට තියෙන්නේ මෙන්න මේ නාම රූප නිරෝධය අත්දැකීමයි ඒ මේ එතකොට සංහාව නිරුද්ධ වීම තුළින් වේදනාවත් නිරුද්ධ වෙන්නේ උපාදාන නිරුද්ධ වෙනවා උපාදාන නිරුද්ධ වීම තුළින් කර්ම සංස්කාර නිරුද්ධ වෙනවා ඒ නිරෝධය හරියට දැක්කනම් කිසිම කුසල අකුසල සංස්කාරයක් අපේ සිත්වල දැනගවන්නේ ඔක්කොම නිරුද්ධ වෙනවා ඒකනේ භවයේ නිරුද්ධ වෙන නැති ප්‍රතිසන්දිය ගෙන දෙන බව විඥාණය ප්‍රතිසන්දිය විඥාණය නිරුද්ධ වෙනවා ඊට පසු ඇති වෙන සියලුම දුක්ඛස්කන්ධය ඒ තුළින්ම නිවී යනවා මේකයි දුක්ඛ නිරෝධය කියලා වදාළේ මෙතන කියන්නේ එකින් එකට සම්බන්ධ වූ ක්‍රියාවලියක් මේක මේක තමයි මේ පටිච්චසමුප්පාද ත්‍ත්වයේ නමස්තන ආකාරය. මේක දැන් තේරුම් ගන්නට ඕනේ. දැන් අපි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ පටන් ගන්නකොට කියපු කාරණාව පෙන්නලා මේ සූත්‍රයේ එකට අනුකූලව සම්බන්ධ කරලා පෙන්වන්නට හදන්නේ. ඒ සත්‍යන සූත්‍රයේ මේ කන්න සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදානවා සබ්බං අච්චීති කෝපස්සාන අයනේ කෝවන්තෝ සබ්බං අච්චීති යාන්ති වන්තෝ ඇත තියෙනක පච්චාන මේ ලෝකේ කාන්තියක් නැත තියෙනක පච්චාන තවත් කාන්තියක් ලෝක සමුදේ යමක් හරියට දකිනවා නම් පච්චායන එහිට නැත කියන හැඟීම නැති යනවාය. ලෝක නිරෝධය යමක් හරියට දකිනවා නම් පච්චායන අන්න එවිට ලෝකයේ ඇත කියන හැඟීම සම්පූර්ණයෙන් නැති යනවාය. අපි අර විස්තල් තුනේම උපමා ගත්තොත් විපක් තියනවා කියන සංඥාවක් තියෙනවා විපක් නැහැ කියලා සංඥාවක් තියෙනවා අන්ත දෙකක්. ගල්කුණ එකට ඒ ආකාරයෙන් ප්‍රකටන ලිපත් ප්‍රකටන ආකාරයෙන් ලැබුවාට පසු ලිපත් තියෙන සමුදය තියෙනකොට ලිප නැහැ කියන කතාව කියන්නට බෑ. කල්පන ලිපේ සමුදය කියන පැත්තකින් දෙදුම්. එතකොට ලිප තියෙනවා. මේ මේ ගල්කුණ ඈතට ගියොත් කලකට පස්සේ එතන ලිපක් කියලා දෙයක් නැහැ. එතකොට ලිප ඇත කියන එක කියන්නට බෑ. මෙන්න මෙහිදී අපි පස්සේ පස්සේ කියලා අපි කතා කරනවා. කනයි මේ ඇහැ රූපේ දෙකේ නිසා දක්ෂඥානයට දුනා තමයි දක්ෂ සම්පත්තිය කියන එක ඇත්ත කියන අන්තයක්. දක්ෂ සම්පත්තියක් නැත කියන එක තවත් අන්තයක්. එතකොට මේ අපි පස්ස විරෝධය දැක්කාට පසු කිසිම දෙයක් නැති වුණාට පස්සේ මෙතන ස්පර්ශයක් කියලා කතා කරන කිසිම දෙයක් නැහැ. මේ ලෝක නිරෝධය දැක්කාට පසු පස්සයක් ඇත කියන කතාව මිත්‍යාවක්. ඒක ඒකාන්තයක්. ඒ වගේම මේ පස්සය ඇතිවීමේ සමුදය දැක්කාට පසු පස්සයක් නැහැ කියන කතාව තවත් සංකයක්. ඒක නිසා පස්සායන ඒකේතෝ ගෝමන්තේ අනුපගම්මයි මජ්ජේන කතාවතෝ ධම්මං දේශේති. ඒ අංක දෙකම නොගමන පස්සායන බුදුවරු සතරගතයන් මහන්සේ මේ මෙදින් ධර්මයේ දේශනා කරන මොකද්ද යතිනම් කලායතන පත්‍යාපස්සෝ කලායතන දෝදාපස්සන දෝදෝ කලායතන ස්ථානයේ පස්සය දෙන කලායතන විරුද්ධ වෙන පස්සය නිරුද්ධ වෙනයි කියලා. මේ කතාව බුදුරජාණන් වහන්සේ දාවදාලා පච්චාන්ත ඒ කච්චාන මාමුතුන් දේ දේශනා අනුකාරයෙන් කටයුතු කළ ධර්මභාගයෙන් නිවන නිසන්සනා ඒ කච්චාන සූත්‍රයෙන් සංඝාමුතුන් දේශනා කළේ ආනන්දහාමුතුන් සංඝාමුතුන් මේ සූත්‍රයේ අවසානයේදී ප්‍රහත් පලෙන් අමාමාන නිවන නිසන්සනා මේ තුන්වත් සෑම දිනකටම මේ සූත්‍රවලට මේ දේශනාවලට අහුම්කන් දීමේ කුසලයේ තුනේ මේ ජීවිතයේදී හෝ කවර භවයකදී හෝ නාම රූප නිරෝධයේ අත්දැකීම ඒකාන්ත වශයෙන්ම බුදුකසේක මහරහතන් සාරවත් මහෞත්මයන්න් වහන්සේලා නිවේදනයකින් කරන වදාළ සාන්ත ලක්ෂණ වූ අජරමල් අජර අමත සංඛාතෝ අමා මහ නිවනින් සැනසීමට වාසනා ශක්තිය උදා වේවා කියලා අපි ආශිර්වාදනය කරමින් මේ දේශනාව අපි මෙතනින් නිම කරන්නම් සෑබෝ වේදන නිසා නැති අඳුරු වටේ තන ගලාගෙන ඉන්න නිසා